මේ දෙසක් සතියයි මේ දෙසක් සතිය තුල තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ වැදගත් ධර්ම කොටස් ඒ ඒ ධර්ම කටිකේ ආනන් වහන්සේලා විසින් දේශනා කරනු ලබනවා. අපේ සදහවත් බෞද්ධ ජනතාවත් සමහර විට අබෞද්ධ ජනතාවත් මේ දේශනාවන්ට ඇහුම්කම් දෙනවා යමක් කමක් දැනගැනීමේ බලාපොරොත්තුව ඇතුළු ඒ නිසාම අපේ ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කළ ධර්ම කොටස් වල ඇති අගය පෙන්눔 කිරීමට ඇත්ත වශයෙන් කියතොත් අපේ ශක්තිය මදි. අපේ විශ්වාස බොහෝ තිබෙනවා විවිධ අයුරේ. පාප කර්මයක් අපෙන් කෙරුණොත් ඒ පාප කර්මයේහි විපාක වලට අපේ නොවරදවාම මුහුණ දිය යුතුය කියන හැඟීමක් අපි තුල ඇති වෙලා තිබෙනවා. ඊට බොහෝ නිදසුන් කතා තිබෙනවා. ඒ වගේම අපි තුල අදහසක් තිබෙනවා අපි යම් කිසි කුසල ධර්මයක් කර කියාගතහොත් නොවරදවාම ඒ කුසල ධර්මයේහි විපාකත් අපට ලැබෙනවයි කියලා. අද මේ ලැබී තිබෙන මාතෘකාවට අනුව කුසල කර්ම අකුසල කර්ම විපාක දෙන ආකාරය පිළිබඳවයි මේ පින්වතුන්ට කරුණු පැහැදිලි කළ යුතුව තිබෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ විශේෂ දසබල ඥාන ගැන කියන තැන මහා සීහනාද සූත්‍රයේදී මේ කර්ම විපාකයන් පිළිබඳව කරුණු පැහැදිලි කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපේ ශාස්ත්‍රෝන් වහන්සේ තුළ තියෙන කුසాగ්‍ර බුද්ධිමත් බවයි ඔය කර්ම විපාක දීම පිළිබඳව දක්වලා තියෙන කරුණු වලින් පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අට්ඨේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පටිබාන් හානි න විපච්ඡන්ති ගති සම්පත්තිය කියන්නේ පින්වත්නි හොඳ තැනක උපතක් ලැබීමයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයේ උවද යහපත් ප්‍රදේශ යහපත් රටවල් තිබෙනවා. ඒ ඒ තැන්වල උපත ලද විට ඒක බලගතු ගති සම්පත්තියක් බලවතු බලගතු උපතක්. ධනවත් බලවත් නැනවත් රට පිළිගත් පවුලක උපත ලද විට ඒක යම්කිසි පුණ්‍ය කර්මයකින් ලැබෙනවා. පින්වත්නි එහෙමනම් එබඳු තැනක යමෙක් උපත ලද විට ඒ පුද්ගලයාගේ සමහර පාප කර්මයන්ට බෑ විපාක දෙන්න වැළකීලා යනවා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති උපදී ගති සම්පත්තින් ආගම්ම නදිපච්ඡන්ති කිවි ඒකයි. ගති සම්පත්තිය. නිදසුණක් පිළිබඳව කියන විට අපේ අට කතාවලම දක්වලා තිබෙනවා කෙනෙකුට විපතක් වෙන්න එනවා. අපි හිතමු කෙනෙකුට පහර දෙන්න තව පිරිසක් පසුපසින් එළවගෙන එන විට ඒ පුද්ගලයා වැදගත් බලවත් පිරිසක් ඉන්න තැනකට පැනගතහොත් අර විපතින් ඔහුට වළකින්න පුළුවන් තැනගත් තැන හොඳ නිසා. අපි හිතමු රජේ ආරක්ෂක ස්ථානයක් නැත්නම් ගමේ රටේ පිළිගත් දෙගත් තැන එබඳු තැනකට මේ තමන්ව මරන්න පිරිසක් එළවගෙන එද්දී ඔහු එතනට වැදුණා. ඒ ස්ථානයේ තිබෙන බලවත්කම නිසාද අර හතුරන්ට එවිදින් මොහුට විපතක් කරන්නේ. විපතක් කරන්න බෑ ඇතුළු උණු තැන හොඳයි. පසුව නීතිමය වශයෙන් කරදර කියන්නේ විපාක දඬුවම් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවට ඔහු ඒ විපතින් වළකිනවා ඒ මොකද ඔහු ආරක්ෂාවට තෝරා ගත්ත තැන අහම්බෙන් උනත් හොඳයි. අන්න ඒ වගේ තමයි අපි මේ සසර උපදිනවා පින්වතුනි තැනක ජීවත් වෙනවා මැරෙනවා නැවතත් අපි තව තැනක උපත ලබනවා ඔය උපත ලබ ලබා මෙරි මෙරි යන මේ සාංශාරික ගමනේදී නරක ආශ්‍රය නිසා හදිසි කෝපේ නිසා එහෙම නැත්නම් ඔය මද්ද්‍රව්‍ය බඳු දේවල් භාවිතා කිරීමෙන් ගනු ලබන කෙටි තීරණ නිසා අපෙන් බොහෝම පාප කර්ම අකුසල කර්ම කෙරෙනවා. ඒ අකුසල කර්ම වල විපාක විපාක දීමේදී අපි බලගත් තැනක උපතක් ලද විට ඒවා වැලකිලා යනවා වෙනත් පිනක බලයේ හේතු කොටගෙන මේ උපදින සාංශාරික ගමනේදී අපෙන් හොඳ දේවල් වගේම නරක දේවල් කෙරෙනවා. කුසල කර්ම අකුසල කර්ම. දැන් බලන්න මේ පින්වතුන් දන්නව මුගලන් මහරහතන් වහන්සේ. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ලෝතුරා බුදුවරයන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ නමක්. නමුත් බලංග උන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වුණ ආකාරය ගැන බලන විට ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමේකට කිසිසේත්ම ගැළපෙන මරණයක් නෙමෙයි උන් වහන්සේට ලැබුණේ මොකද හේතුව සාංශාරික පාපයක් පින්දහම් කළා පාරමිතා ධර්ම පිරුවා යෝ පබ්බජී ජාති සතානි පංච පහාය කාමානි මනෝ රමානි සංවේත රාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දත මහා මුග්ගල්ලාන ඔය තථාගත බුදු පියාණන් වහන්සේම පිරිනවන් පෑ මුගලන් මහරහතන් වහන්සේගේ ධාතු අතටගෙන පාත්‍ර පියන මතටගෙන උන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළ ගාථාවන්ගේ එකක් යෝ පබ්බ ජීජාති සතානි පංච පිය පියවරෙන් පින්වත්නි සේම ආත්ම භාවයක් පාසාම පිළිවෙලින් ආත්ම 500ක් මහානදම් පුරන ලද පිළිවෙලින් මේ ආත්ම ඊළඟ ආත්ම ඊළඟ ආත්ම ඔය විදිහටම පිට පිටම ආත්ම භාව 500 ගණනක් මහනදම් පුරපු යෝපබ්බ ජීජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි තමන්ගේ ඉන්ද්‍රිය দমনයෙන් ක්ලේශ দমনය කරගෙන සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කළ මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වඳින්ට කියලයි බුදුහාමුදුරු නම නියම කළේ. කොහොමද පිරිනුවන් පෑවේ හතුරු පිරිසක් පහර දුන්නා? හේතුව මොකක්ද පෙර ආත්මයක කෙටි කල්පනාවක් ඇතුව වැරදි උපදේශයකට අහු වෙලා තමන්ගේ දයාබර මවක් පියා තමා විසින් ජීවිතක්ෂේතපත් කළා බලන්ඩ අර කුසල කර්මයන්ගේ විපාකක් දෙන අතර අර කියපු ආකාරයෙන් ඒ පාප කර්මයේ විපාකත් රහත් උන ආත්ම භාවයේ දක්වාම පසුපස්සෙන් පැමිණිලා විපාක දුන්නා. අන්න ඒකයි මේ සාංශාරික ගතිය. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ පුළුවන් තරම් පිනක් දහමක් යුතුයකමක් ඉෂ්ට කරගන්න. පින කියන්නේ යුතුයකමටයි ගුණයටයි. යමෙක් ගුණවත් නම් යහපත් ගති ප්‍රවතුන් වලින් යුක්ත කෙනෙක් නම් පින්වතුනි ඔහු තමයි පුණ්‍යවන්තයා කියලා කියන්නේ. විෂම ගති ප්‍රවතුන් වලින් යුක්ත පුද්ගලයාටයි පාපකාරී පුද්ගලයායි කියලා කියන්නේ. එතකොට ගති සම්පත්තිය කිව්වේ මොකක්ද? හොඳ තැනක උපතක් ලැබීම. ඒ උපත ලැබීම නිසා අපේ සමහර පාප කර්මයන්ට බැහැ ඉදිරිපත් විපාක දෙන්න. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි යත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති විපත්තින් ආගම්ම විපච්ඡanti නරක තනක උපත ලද විට පින්වතුනි අපේ පාප කර්ම වලට ඉබේම විපාක දෙන්න සුදුසු තෝතැන්න සකස් වෙනවා. දැන් බැරි වෙලාවක් කෙනෙක් ත්‍රිසං අපායේ උපත ලැබුවොත් අර සසරගත ඔහු කරගත් බොහෝ පාප කර්මයන්ගේ විපාක විපාක දීමට පටන් ගන්නවා. විපාක දීමට යෝග්‍ය තැනකයි ඔහු උපත ලබලා තියෙන්නේ. පින් දහම් කරගත් කෙනෙක් වුණත් වෙනත් පාප කර්මයක් හේතු කොටගෙන අපි හිතමු තිරිසන් අපාය උපත ලැබුවා නැත්නම් සේත භවේ. එහෙම නැත්නම් අසුර නිකාය අවීචි මහ නරකය. ඔය වගේ තැනකට වැටුනි නම් පින්වත්නි ඔහු සසරදී කර කියා ගනු ලැබූ පුණ්‍ය කර්මයන්ට අනේ දැන් විපාක දෙන්න බෑ. පින් කියනවා ඔහු සසර කරගත්තා. නමුත් වෙන පාපයකින් දැන් නරක තැනක උපත ලැබලා තියෙනවා. ඒ නිසා ඔහුට අර සමාජයේ සැඟවුණු පරණ කුසල කර්මයන්ට ඉදිරිපත්ව ඔහුට පහසුවක් ලබා දෙන්න බැරි වෙනවා. පාපේ ඉස්මතු වෙලා. ඒ පාපේ ඉස්මතු වන තැනක උපත ලද විට සසර තමන් කරගත්ත අකුසල කර්ම යෝම එතනට ඇවිදින් දිගටම විපාක දෙන්න පටන් ගන්නවා. ගැළවිල්ලක් නැහැ. අන්න ඒකයි අපේ සාස්ත්‍රෝන් වහන්සේ දේශනා කළේ සතර අපායට නම් වැටෙන්න එපා. තිරිසං අපාය, പ്രേත ලෝකය, අසුර නිකාය, අවීති මහ නරකය. ඔවැනි තැනකට වැටුණොත් ගැළවිල්ලක් නැහැ. තවත් මෙතන කිය යුතු වැදගත් කරුණක් තියෙනවා. අපි හිතමු යම් කෙනෙක් හදිසි කෝපයකින් හෝ වෙනත් ඉක්මන්කාරී කමකින් හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. බරපතල ප්‍රාණඝාතයක් බඳු විශාල පාපයක් කරගත්තා. එක්ක ඔය ගෙවල් ගිනිතෙමින් මිනිමරි හදිසි කෝපේ නරක උපදේශය. ඒ වගේ බරපතල පාප කර්මයක් කරගත්ත ඒ පාප කර්මයේ නිසා ඔහු අපි හිතමු දැන් ඔන්න අපායට වැටුණා. ඊළඟට පින්වත්නි අර පාප කර්මයේ විපාක නිම කරලා ඔහුට එතනින් ගොඩ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කවුද ඉඩ දෙන්නේ නැත්තේ? ඒ කුජලයා පෙර ආත්මවල කරගෙන තිබුණු තව තව අකුසල් ඇත්නම් ඒ අකුසල කර්මයෝත් මෙතනට අද්දනවා. ඒ නිසා ගැළවිල්ලක් නැතුව දිගටම විපාක දෙන්න පටන් ගන්නවා. සසර කර්මත් එතෙන්ට එකතු වෙනවා. පාපේට පාපේ අදිනවයි කියන්නේ ඕකයි. ඒ නිසාමයි සතර අපායට නම් වැටෙන්න එපා කියන බව අපේ ශාස්ත්‍රුන් වහන්සේ කරුණාවෙන් ප්‍රකාශ කළේ. ඊළඟට අක්ඛේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti උපදි සම්පත්තිය නිසා විපාක නොදෙන අකුසල කර්ම තියෙනවා. යම් කිසි කෙනෙක් කරුණාවන්ත ගති පැවතුම් ඇතිනම් ප්‍රියශීලී ගුණ නේලා කන්න සුඛා හදයංගම අපූරී බහුජන කන්තා බහුජන මනාපා අන්න ඒ පුද්ගලයාගේ ස්වરૂපය නේලා නම්‍යශීලී විදියට කතා කරන්නේ කන්න සුඛා කනට මිහිරි කතා කරනකොට හදයංගම හදවත දිනා ගන්නවා හෝරේ හරියට අකුරු ශබ්ද කරන වචන බෙදන ඊ타ත්ම පිරිසුදු පැහැදිලි කතාව බහුජන කන්තා බහුජන මනාපා බොහෝ දෙනාගේ සිත් සතුටු වෙන ඒ වගේම ප්‍රිය මනාප අයුරින් කෙනෙක් කතා බස් කරනවා නම් පින්වත්නි ඔහුට හැමෝම ලැබි හැමෝම ඒ කතාවට බැඳෙනවා ඔය කියන්නේ සභාවල් වල පවත්වනු ලබන කතාවල් ගැන විතරක් නෙවෙයි. මව්පියන්, දූ දරුවන්, ගෙදර දොරේ පිරිස, යහළු මිත්‍රයන් කවර වෙලාවක හෝ වේවා කතාබස් කරන විට ඔය කියන නම්‍යශීලී කනට මිහිරි ප්‍රියශීලී නිසි පරිදි හරියට කතාබස් කරනවා කාගේවත් හිතට වේදනාවක් ගෙන නොදෙන අයුරින් ඒ වගේම දුටු කෙනෙක් පහදින ස්වરૂපයක් කවර කෙනෙක් දැක්කත් පහදින ස්වરૂපයක් ඔහු තුල තියෙනවා ප්‍රිය මනාප පෙනුමක් මෙන්න මේ කාරණාත් ඒ වගේම ඔහු තැනට ඔබින විදිහට කටයුතු කරනවා නිපකෝච කරණීය මෙත්ත සූත්‍රය මේ පින්වතුන්ට මතක ඇති නිපකෝචය කියන්නේ තැනට ඔබින නුවණ ඉක්මන් වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ යමෙක් කතා කරනකොට ඒ කියන දේට සාවධානව ඇහුම්කන් දෙනවා ඒ කියන වචන හත අටට උනත් ඇහුම්කන් දීලා තමයි ඔහු ඊළඟට පිළිතුරු දෙන්නේ කෙනෙක් කතා කරනකොට කඩා පනින ගතියක් නැහැ තව කෙනෙකුට කතා කරන්න ඉඩ නොදී ඒ කාරණය අවුල් කරන්නේත් නැහැ අන්න ඒ විදිය ප්‍රියශීලී නීලා කන්න සුඛා හදයංගමා පෝරී බහුජන කාන්තාන් බහුජන මනාපා කිව්වේ ඒකයි. ඔවැනි විදිහට කතාබස් කරන දුටු කෙනෙක් පහදින ස්වરૂපයක් ඇති ඉවසිලිවන්ත තැනට ඔබින නුවණින් යුතුව කටයුතු කරන පුද්ගලයාට සෑම කෙනෙක්ම කැමතියි. ත්‍රිසංගත සතාගේ පවා ඒ පුද්ගලයා කෙරෙහි ලෙඩිකමක් තියෙනවා. ඒ ඒක විශාල පින ගුණයක්. පින්වත්නි ඔය මරණින් පස්සේ ලැබෙන විපාක නෙමෙයි මේ කියන්නේ. අකාලිකෝ එවෙලේම සම්දික්ඛිකෝ ඇස් පනා පිටම විපාක ලැබෙනවා. අන්න ඒ විදිහට යම් කෙනෙක් පිළියෙල වෙනවනම් සකස් වෙනවනම් ඒ පුද්ගලයා පිරිසිදුයි කරුණාවන්තයි ගුණවන්තයි දුක කෙනෙක් පහගෙන පෙනුමක් ඇති කෙනෙක් ඒ පුද්ගලයාට කවර කෙනෙක් වුණත් ප්‍රියයි ඔහුට යම්කිසි කරදරයක් වෙන්න ගියත් පිහිට වෙන්න පිරිස ඉන්නවා අනේ මේ පුද්ගලයා බොහොම හොඳයි අවංකයි විශ්වාසදායකයි මොහුට සලකන්න ඕනේ කියලා කවර කෙනෙකුට උවද හිතේ ලොකු පැහැදීමක් ඇති වෙනවා උපකාරවත් වෙනවා බලන්න ඔහුට යම්කිසි කර්ම විපාකයක් වෙන්න ආවනම් කවුරු හරි ඉදිරිපත් වෙනවා මේ ඔහු තුල පවතින ගුණාත්මක බව නිසා. ඒ කරදරෙන් ඔහු ගලව ගන්නවා. ණයක් තුරහක් වුණත් දීලා ඔහු බේරගන්න ඉදිරිපත් වෙනවා අර ගුණාත්මක බව නිසා. අන්න ඒකයි පින්වත්නි උපදි සම්පත්තිය කියන්නේ. දැන් අපේ බණ පොතේ නිදසුන් වශයෙන් පෙන්වලා තියෙනවා අර අශෝක මාලාව ගැන චණ්ඩාල කුමරියක් තරුණියක් සාලිය රාජ කුමාරයා රජකම අතර දාලා ඇය සරණ පාවා ගත්තා. පසු කලෙක ඇය ආදිපාද වරේකුගේ දේවියක් වශයෙන් ජීවත් වුණා. ඒ රාජාංගණය කියන ප්‍රදේශ මාලිගාවක් හදලා දුටුගැමුණු මහරජතුමා තම පුතාට ඒ පලාතේ මහා ආදිපාද পদවිය පැවරුවා. ආණ්ඩුකාරය ඒ පලාතේ. එතකොට දැන් අශෝකමාලා නමි ඇය ජීවත් වන්නේ ආදිපාද වරේකුගේ දේවියක් හැටියටයි. ඒ කුමරා පැහැදුනේ පෙනුමට විතරක් නෙමෙයි. ඇගේ තැනට ඔබින ගති පැවතුම්, දක්ෂකම්, විචක්ෂණකම්, ඒ වගේම අර කතා කලාක් මෙන්ම ප්‍රියශීලී කතාබස් කිරීමේ ක්‍රම ඔය නිසා කුමරා පැහැදුනා ඇදුනා බැඳුනා. ඒ විතරක් නෙමෙයි අපට පසු කල්යක සටහන් වෙලා තිබෙනවා දුටු ගැමුණු මහරජතුමා පවා එතුමා රෝගාතුර වෙච්ච වෙලාවේදී බොහෝම තැනට ඔබින අයවරින් ක්‍රියා කළේ මේ අශෝක මාලාවයයි කියන බව. බලන්න ඒ මොකක් නිසාද උපදි සම්පත්තිය කියන්නේ ඒකයි. උපදි සම්පත්තිය කියුවහම තනිකර පාට පෙනුම විතරක් හිතන් දෙපා. අර ගති ගුණක් තියෙන්න ඕනේ. ඒ එක්ක ආවහම තමයි ඒකේ නියම විපාක ලබා දෙන්නේ. තමන්ගේ සසරගත පාප කර්මයක් නිසා අපි හිතමු යම් කිසි ප්‍රශ්නයක් ඇවිදින් හිරේ විලංගුවේ වැටෙන්න තියෙනවා. නමුත් ඔහු තුළ තියෙන මේ ප්‍රියශීලී ගති පැවතුම් දුක කෙනෙක් පහදින ගතිගුණ ඔය කාරණා නිසා කවුරු හරි ඉදිරිපත්ව මොකක් හරි ක්‍රමයකින් ඔහුට හෝ ඇයට ඒ විපතින් වළකින්න උපායක් සැලසෙනවා. කාගේ මුහුණුවරකින් හෝ ඉදිරිපත් වෙනවා මේ පුණ්‍ය බලය. අන්න ඒකයි මේ කියන්නේ. පාප කර්මයේ යටකර දානවා පුණ්‍ය බලයෙන්. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි උපදි විපත්තිය. උපදි විපත්තින් ආගම්ම විපච්ඡන්ති. කොයිතරම් වැදගත් කෙනෙක් වුණත් ධනවත් බලවත් උගත් කෙනෙක් වුණත් ඊ타ත්ම දරුණු ගති ප්‍රවතුන් ඇති කෙනෙක් නම් දුටු කෙනෙක් පහදින ගතියක් ඇත්තේ නැත්නම් කතා බහ කිරීම බොහෝම රළු පරුෂ අයුරින් නම් මොනතරම් වැදගත් ගති ප්‍රවතුන් තිබුණත් ඔහුට සලකන කෙනෙක් නැහැ. ඔහුට විපතක් වූ විට සලකන්ද ඉදිරිපත් වෙන්න කෙනෙක් නැහැ. ලැබෙන්න තියෙන මහ සම්පත් බව නැති වෙලා යනවා. ඒ සඳහා විවිධ කාරණා අපට බණ පොතපතින් පෙන්නනවා. විශේෂයෙන්ම අමතක කරන්න බැරි කතාවක් දීපරාජ කතාව නමින් අපේ වංශ කතාවල අපේ අටුවා පොත්පත්වල දක්වලා තියෙනවා. මේ උපදි විපත්‍ය ගැන උපමාවකට දීපරාජ කියන රාජකුමාරියක් අපේ රටේ රජ කෙනෙකුගේ පුතෙක් හිටියා. පියාගෙන් පස්සේ රජකමේ හිමිකාරයා. නමුත් මේ තරුණ වයසටපත් වෙත්ම ඔහු නොමගට බර වුණා. බොහොම ලස්සන කෙනෙක්, කරුණාවන්ත, හොඳ ගතිපැවතුම් තිබුණ උසස් අධ්‍යාපනයක් ලැබූ කෙනෙක්. කාගේ රට වැසියන් තුල හැඟීමක් ඔහුට රටේ රජකම දීම සුදුසුයි. පිය රජතුමාගේ ඇවෑමෙන් නමුත් මේ දරුවා මොකද උනේ නරක ආශ්‍රයයට ගැටුණ තරුණ කුමරා විනෝදේ පිණිස කුකුලන් පෙර හොරකට වීමට හුරු වුණා. මව් දේවිය රජතුමා මහා විහාරීය මහා සංඝයා වහන්සේ මෙති එමෙතිවරු විවිධ අයවරින් කරුණු කිව්වා. මේක වළක්වන්න බෑ හොරෙන් ගිහින් කුකුල්ලු කොර කොටවනවා යාළුවොත් එක්ක. දවසක් මේ පොර කොටවන්න යද්දි එක කුකුලෙකුගේ අන්නක් මේ තරුණ හැඩවැඩ ඇති දක්ෂ ක්‍රියාශීලී උගත් තරුණ කුමරාගේ මුහුණේ වැදුන ඇහැ ඉරිලා ගියා. තුවාල වුණා. අන්තිමට උනේ මොකක්ද මව් දේවිය කියනවා මහරජතුමනි ඔබතුමා මේ පුතා උපන් දවසේ මගෙන් කැමති වරයක් ඕනෑම දෙයක් ඉල්ලන්තේ කියලා කිව්වා. මම කිව්ව යථා කාලයේදී මම ඉල්ලන්නම්. කල් දැම්මා. දැන් ඔන්න ඒ කාලේ ඇවිදින් තිබෙනවා මගේ පුතාට රජකම දෙන්නේ. එතෙන්ද රජතුමා කියනවා දේවිය මම හිතාගෙන හිටියෙත් එහෙමයි. මහා විහාරීය භික්ෂූන් වහන්සේලාත් මට උපදෙස් දුන්නේ එහෙමයි. නැති ඇමතිවරුනුත් මට අදහස් පළ කරලා තිබුණා. මහරජතුමනි තව පුත්‍රයෝ දෙදෙනෙක් ඒ දෙදෙනාට වඩා මොහු යෝග්‍යයි. අනිත් පුතණුවන්ට යුව රාජ পদවියත් සේනාපති পদවියත් අනිත් පුතාට. ඒ දරුවන් දෙපළ කැමැත්ත පළ කළයි හිටියේ. නමුත් දේවිය දැන් රජකම දෙන්න බෑ. දැන් විරූපී පුද්ගලයේ කටක නායකත්වයක් එහෙම දෙන්නේ නැහැ. ඒ නිසා මේ දී කරන්න බෑ මමත් කනගාටුයි. මහරජතුමනි එතකොට ඔබ වහන්සේ කළ පොරොන්දුව කඩකලා දෙනම නොවේද? නෑ දේවිය මං ඒක එහෙම කරන්නේ නෑ කියලා ඔය යාපනයේ නාගදීපේ මහා නාම කියලා පොඩි විලක් තිබිලා තියෙනවා. දැනුත් සතකුම් 6කට 7කට සීමා වෙච්ච දූපතක්. ඒ නාගදීපේ අර මහා නාම විල අසල තුම්මහල් මාලිගාවක් හදලා තරමක් විශාලත්වයේ ඇතුව රටේ ප්‍රභූවරු නැති ඇමතිවරු සේනාපතිවරු සහ මහා සංඝයා වහන්සේ වගකිය යුතු කැඳවල මහා උත්සවයක් පවත්වලා අර පුතාට නාගදීපේ රජකම බාර දුන්නා. ඉන් පස්සේ ඒ පුතා දීප රාජ දූපතේ රජ්ජුරුව කියන අදහසින් දීපරාජ නමින් අපේ වංශ කතාවල් වල එනවා. ඔය කර්මයේ විපාක දෙන තැන උපදි විපක්තිය ගැන කියන තැන ඔන්න ඔය කතාව පැහැදිලිව දක්වලා තියෙනවා. මුළු ලංකාවේම රජකම ලබා ගන්න පින තිබුණා. දක්ෂකම තිබුණා. දුටු කෙනෙක් පහදින ස්වરૂපයක් තිබුණා මහේසාක්‍ය දර්ශනයක්. කතිකත්වයක් ඒ වගේම මහරජ කෙනෙකුගේ පුත්‍රයේ උපතින්ම රජකමේ උරුමකාරී බලන්දේ සියල්ලම යටකර දැම්ම අර ඇති වෙච්ච හදිසියේ ඇති වුණු උපදිවිපත්තිය නිසා උපදිවිපත්තිය නිසා මේ මහා සම්පතක් ඔහුට නොලැබී ගියා අර කුඩා දූපතක නාමික රජෙක් බවට පත් වුණා රජතුමාගේ අනිත් පුත්‍රයාට මහරජකමත් ඒ ළඟ පුත්‍රයාට සේනාපති পদවියක් ලැබුණා. ඔන්න ඔයින් අපට පැහැදිලිව තේනවා අපි බොහෝම ප්‍රවේසම් වෙන්න ඕනේ. ආවාට ගියාට ජීවිතේ සකස් කරගත යුතු නැහැ. අපි කරගත්ත පින පවා වැළකීලා යනව අපි වැරදි විදිහට ජීවත් වුණා. ජීවත් වෙන ක්‍රමයේ යහපත් වෙන්න ඕනේ. බලන්ද අර සුදුසුකම් 100ට 100ක් තිබිච්ච කුමාරයට අන්තිම එකක අඩුවක් නිසා අර මහා සම්පත්තියෙන් ගිලිහෙන්න උනා. ඔන්න ඕකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කර්ම විපාක දෙන විට කර්ම ඒ අකුසල කර්ම ඉදිරිපත් වෙලා කුසල කර්ම යට කර දානවා. දැන් බලන්න ඒ කුමරා සසර දි කරගත්ත වෙන පාප කර්මයක් හදිසිය ඉදිරිපත් වෙලා නරක ආශ්‍රයයට වැටුණ අර දුර්වල පුද්ගලයෙක් වුණා අංගවිකලයේ බවට. ඒ නිසා උනේ මොකක්ද අර තමන්ගේ තිබිච්ච මහපින යතකර දැම්ම අර පාපේ. ඔන්න ඔය වෙනස අපි දැනගන්න ඕනේ. පාපේට පුළුවන් සමහර විට පින යතකර දාන්න. පිනට පුළුවන් පාපේ යට කර දාන්න. අබ ලස්සංව සීගස්සෝ හික්වා යාති සුමේදසෝ. තරංගේත දුවන අශ්වයන් දෙදෙනාගෙන් ශක්තිමත් අශ්වයා හැම විටකම ඉදිරි ඉදිරියට වෙනවා ඉස්සරහට ඇදෙනවා. දුර්වල අශ්වයා පසුබහිනවා. අන්න ඒ වගේ පින්වත්නි බලගත් පිනෙන් දුර්වල පාපේ යට කරනවා බලගත් පාපයෙන් දුර්වල පින යටකර දානවා. ඔය නිසා අපි හැම විටකදීම කල්පනාකාරීව හැකිතාක් යුතුයකම් ඉටු කරලා යහපත් ගති පැවතුම් වලින් පිරිපුන් කුද්ගලයෙක් වීමතයි කුඩාදා පටන් දරුවෙක් උවද හුරු පුරුදු වෙන්න ඕනේ. මව්පියන් දරුවන් හුරු පුරුදු කරන්ටත් ඕනේ ඒකයි. ලෝකේ පාපේ බලවත් වෙන විටකින් වත්නි වැරදි දේවල් නිර්භීතකම් හැටියට උලුප්පල පෙන්නන තත්වයක් ඇති වෙනවා. රහසක් නෙවෙයි අද ඒ தත්ත්වය අපේ සමාජ ඉස්මතු වෙලා තියෙනවා. කරන ලබන බරපතල අකුසල කර්ම, පාප කර්ම නිර්භීතකම් හැටියට වර්ණනා කරනවා ඉස්මතු කරලා පෙන්නනවා. ඒ නිසා බුද්ධිය අඩු එක්කෙනා හපංකම් වශයෙන් වැරදි කරනවා. ඒ වායේ විපාක විඳිනවා මෙලවත් පරලවත්. ඒ නිසා හොඳට මතක තබා ගත යුතු දෙයක් මේ කාරණය අපට ලැබෙන්න තියෙන මහ සම්පත් පවා අපි නොමගට බර වුණොත් නොලැබී යන බව මේන් පැහැදිලි වෙනවා. ඊළඟට අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල සම්පත්‍ති ප්‍රතිබාල්හානි නවිපච්ඡන්ති හොඳ කාලයක යමෙක් උත්පත්තිය ලද විට වාසනාවන්ත හොඳ දේශ ගුණයේ තියෙන හොඳ මිනිසුන්ගෙන් පිරිපුන් හොඳ මිනිසුන් කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකේ පින්දහම් කරලා යුතුයකම් කරගෙන හොඳින් ජීවත් වෙලා මරණයටපත්ව නැවත මනුෂ්‍ය ලෝකේම ගුණවත් අය වශයෙන් උපත ලබන අය බොහෝම ඉන්නවා. ඊළඟට දිව්‍ය ලෝක වලින් චුතව මනුෂ්‍යත්වයේ ලැබූ අය ඉන්නවා. බ්‍රහ්ම ලෝක වලින් චුතව මනුෂ්‍යත්වයේ ලැබූ අය ඉන්නවා. තව තව බ්‍රහ්ම ලෝක ආදී තැන් තිබෙනවා ඒ වගේම තව බොහොම ග්‍රහ ලෝක තිබෙනවා සත්වල ධාතු. එබඳු තැන් වලින් යුතුයකම් කළා පින් දහම් කළා යහපත් ගති ප්‍රවතුන් ඇතුව ඉඳලා ඒ තැන් වලින් චුතව මෙලව උපත ලබන අය ඉන්නවා. ඒ අය අතර කරුණාව, මෛත්‍රිය, ගුණාත්මක බව පවත බය ගතිය, පවට ලැජ්ජා වෙන ගතිය, යුතුයකම් ඉටු කරන ගතිය, අවංක භාවයෙන් මේවා පින්වතුනි සහජයෙන්ම පිහිටනවා. කුඩා කාලේ ඒ දරුවන් තුල පවා ඒව ඇති වෙනවා. ඊළඟට අධ්‍යාපනයෙන් ගුරු ආශ්‍රයෙන් මව්පියන්ගේ ඇසුරෙන් ඒ ගුණාංග තම තම දියුණු පමුණු බවට පත් කර ගන්නවා පොත්පත් ආදිය කියවලා එහෙම. ඉතින් අන්න ඒ தത്വයට පත් වුණු සමාජයක යමෙක් උපන්නොත් ඔහුගේ යම් යම් සසර කරගත් සුළු සුළු පාප කර්මවල විපාක ඇතනම් විපාක දීමට ඒ කර්මයන්ට බෑ දැන් විපාක දෙන්න. ඔහුගේ ගතිගුණ හොඳයි ජීවත් වෙන ආකාරය හොඳයි ඒ නිසා පාප කර්මයන්ට බැරි වෙනවා විපාක දෙන්න. ඒ අතර පින්වත් අපි හිතමු පින් අඩු. පාපයේ වැඩිපුර තියෙන කෙනෙක් වුණත් හදිසියේ කරගත්ත පිනකින් එබඳු සමාජයක අහම්බෙන් උපත ලැබුවා නම් ඔහුටත් පින්වත්නි අර පාප කර්මයන්ගේ විපාක නොලැබී යනවා උපං කාල පරිච්ඡේදයේ හොඳයි. ඒ නිසා අපි හිතන්න ඕනේ හැමදාම මෙහෙම නෙවෙයි. දේශගුණයේ හොඳ කරුණාවන්ත මිනිස්සු රාජ්‍ය පාලන ධර්ම මේ ආදීන් පිළිකුල් කාල පරිච්ඡේද තියෙනවා. ඒ වගේම මීටත් වඩා අන්ත තත්වයට එන කාල පරිච්ඡේද තියෙනවා. ඒක අපට හොඳට පැහැදිලිව පේනවා දැන් ඔය අවුරුදු 60 70 80 වෙච්ච කෙනෙකුගෙන් ඇහුවොත් මේ දරුවේ එදා සමාජයේ මෙබඳු ගති ගුණ තිබුණේ නැහැ කියන බවක් ඔහු මහත් වූ හඳින් පැහැදිලිව කියයි. ඒක ඇත්තක්. නමුත් අද ඊට වඩා ධර්ම තත්ත්වයක් ලෝකේ හේතුව මොකක්ද? අර පාප කර්මයන් බහුල අය උපත ලැබීමයි හේතුව. ඊළඟට පින්වත්නි අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල විපත්තින් ආගම්මද පච්චාති. නරක කාලයක උපන්නාම කොච්චර පින් තියෙන කෙනෙකුට උවද තමන්ගේ පිනට විපාක දෙන්න පුළුවන් කමක් නැහැ. ඉපදිලා තියෙන තැන හොඳත් නැහැ, උපන් කාලේ හොඳත් නැහැ. දේශගුණේ නරකය නරක රාජ්‍ය පාලන ක්‍රම පවතින කාලේ දරුණු මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වෙන කාලේ ඒ වගේම දුර්භික්ෂ වසංගත උඩන් වතුර දිය මේ වගේ කැරලි කෝලාහල වලින් පිරිච්ච කාලේ. එතකොට කොයිතරම් පින් දහම් කරගත්ත කෙනෙකුට උවද ඒ කාලේ උපත ලැබුවා නම් අර තමන්ගේ නියම කුසල කර්මයන්ට විපාක දෙන්න බෑ. වැළකීලා යනවා මොකද කාල විපත්තිය නිසා. කාල සම්පatti කාල විපත්ති කියන්නේ ඕකයි. ඔය දෙක ගැනත් අපි කල්පනාවට ගන්න ඕනේ. ඊළඟට මෙතනදී අපේ අට කතාවල් වල පරිස්සමින් ප්‍රකාශ කළ යුතු කාරණයක් දක්වලා තියෙනවා. ඒකත් මෙබඳු වෙලාවකදී මේ කාරණයට අදාළ දෙවින් නොකියාම බෑ. ඒ කියන්නේ ඔය දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක වෙනත් බලගත් ග්‍රහ ලෝක සැපවත්. තවත් ඒ තැන් වලින් යම් කිසි කෙනෙක් චුත වෙලා මනුෂ්‍ය ලෝකේ උපත ලබන්නට එනවා නම් උපත ලබන්නේ පින් ඇති තැනක විතරයි. යහපත් ගති ප්‍රවතුන් ඇති එතන දුක්පත් කොහොසත් ભેදයක් නැහැ. ගුණවත්, කරුණාවන්ත, යහපත්, ගුණාත්මක මෞපියන්ට දාව ඒ දරුව උපත ලබන. පිළිසිඳ ගන්න ඒ බඳු පින් කියන තැනක. ඒ දරුවා උපන් විට මව්පියන්ට කරදරයක් නෑ කරන කියන දේවල් හරියනවා දුටු කෙනෙක් පහදින ස්වરૂපයක් ඉගෙනීමටත් දක්ෂයි ওই විදිහේ විවිධ කුසලතා ඒ දරුවා තුළ දකින්න තියෙනවා හේතුව අර මව්පියන්ගේ ගුණාත්මක බව නිසා වාසනාවන්ත ලෝකයකින් චුතව ඔහු මෙතන ඇවිදින් පිළිසඳ ගත්තා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි යම්කිසි මව්පිය දෙපළක් නිරන්තරයෙන්ම ක්‍රෝධයෙන්, කෝපයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මත්පැන් වලින්, දරුණු ගතිපවතුන් වලින් යුක්තව ඉන්නවා නම් එබඳු තැනකට පිළිසිඳ ගන්න එන්නේ නැහැ හොඳ ලෝකයක කිසිම කෙනෙක්. ඒ තැන්වල පිළිසිඳ ගන්නේ කවුද? තිරිසන් අපාය, പ്രേත ලෝකයේ, අසුරනිකාය, අවීචි මහ නරකයේ කියන සතර අපායන් නිදිච්චය. මිනිස් ලෝකෙට ආවට අංග සම්පූර්ණ මිනිහෙක් වෙන්න පින නැහැ. ආවි තිරිසන් ලෝකෙ. මේ මෞපියන්ගේ දුර්දාන්ත ගති ප්‍රවතුන් නිසා ඇවිදින් ඔහුට ගැළපෙන තන එතනයි ඔහු එතන උපන්නේ. ඉතින් උපන්දා පතන් ලෙඩදු කරදර කම්පටුළු අරුබුද අවුල් වියවුල් ඒවායිහි නෑ ඉවරයක්. අන්න ඒකත් කල්පනා කළ යුතු දෙයක්. ඒ නිසා ගුණාත්මක මෞපියන් ළඟටයි වැදගත් උසස් ලෝකවලින් චුත වෙන සත්වයන් පිළිසුම ගැනීමට එන්නේ. ඒ වගේම දුර්දාන්ත අකුසල ක්‍රියාවන් යෙදී පාපකාරී ජීවිත ගත කරන තැනක පිළිසිඳ ගන්නේ නැහැ අර කියන උසස් ලෝකයක කෙනෙක් එතන පිළිසිඳ ගන්නේ සතර අපායෙන් මිදිච්ච අය. ඔන්න ඔය කාරණයක් අපේ මව්දමෝපියන් කවුරුත් කල්පනා කළ යුතු දෙයක්. ඒ අනුව කල්පනා කරනකොට පේනවා මේ කාල සම්පatti කාල විපatti දෙක. ලෝකවල යම් යම් අරුමුද කම්පටු ඒ වගේම ඉතා භයානක සාපරාදී ක්‍රියා. ඇඟට නොදැනි කරන බව අපට පේනවා දැන් කවුරුත් දන්න දෙයක්. ඒ මොකද හේතුව තමන් ආවේ ඊට ගැළපෙන ලෝකයක ඉඳලා. പ്രേත ලෝකයක ඉඳලා ඇවිදින් මිනිස්යාත්මයක් ලැබුවනම් ඔහු කොච්චර හොඳ තැනක උපන්නත් අර කලින් හිටිය ආත්ම භාවයේහි ගති පැවතුම් ඔහු තුල පිහිටනවා. දිව්‍ය ලෝකයකින් චුත වෙලා ඇවිදින් දුගී දුප්පත් තැනක උපත ලැබුවද ඔහු තුල ඒ ගුණාත්මක ගුණාංග උපතින් පිහිටනවා. මේකයි මේ සාංශාරික ස්වභාවය. ඔය නිසා ඔය කරුණ කල්පනාවට ගන්න ඕනේ. මව් දෙමව්පියන් යහපත් ගතිතවතුන් ඇති ඇත්තන් විදෙජිතිය කියන බව පැහැදිලි කරලා තියෙන්නේ ඒකයි. අත්ථේ කච්චානි පාපකානි කම් සමාදානානි ප්‍රයෝග සම්පatti ප්‍රතිබාල්හානීන විපච්ඡන්ති. ප්‍රයෝග සම්පatti කියන්නේ උපක්‍රම ශක්තිය. අපි හැම කෙනෙකුටම පුළුවන් දැනට ඔබින නුවණින් යුතුව ක්‍රියා කරලා පින්වතුනි අපේ අකුසල කර්මයන් යට කර දාන්න පුළුවන් උපාය ශක්තිය. දැනට ඔබින නුවණින්. ඒක මතක තබාගත යුතුයි. අනේ ඔය වෙන දෙයක් විචාය මෙවයින් දෙරෙන්න බෑ. ඕක තමයි අපේ කර්මයේ මහත කියලා. එහෙම කර්මයට ඔක්කොම බාර දෙන්න එපා. එහෙම දේශනාවක් අපේ සාස්තුරුන් වහන්සේ නෑ දේශනා කළා. තමන්ගේ උපාය ශක්තියෙන් බුද්ධියෙන් පුළුවන් බොහොම පාප කර්ම වළක්වා ගන්න. ඒකයි මේ කියන්නේ. මේ පින්වතුන් දන්න කතා ප්‍රවෘත්තිය පුරාණ කාලේ. දීඝලම්බිකා නුවර තරුණ දෙපළක් තපස්දම් රැක්කා. දැන උගත් තරුණයන් දෙපළක් දිහිගේ අතහැරලා ගිහින් භික්ෂූන් වහන්සේලා නොවි තාපසයෝ තවුසන් වශයෙන් තපස්දම් රැක කලක් යන විට එක්කෙනෙක් කිව්වා මිත්‍රය මට නම් බෑ මේ වැඩි කරන්න. මම ගිහියෙක් බවටපත් වෙනවා. අනිත් මිත්‍රයා නොයෙක් අයුරින් කරුණු පැහැදිලි කළා. බැරි වුණා මොහු උපවිදි වුණා තවුස්දම් අතහැරියා. ඈත පළාතකට ගිහින් දක්ෂ පුද්ගලයෙක් ගොවිතැන් කරලා ධන ධාන්‍ය උපදවගෙන ගයක් දොරක් හදා තියාගෙන අවුරුදු 3-4ක් යනකොට විවාහයකටත්පත් වෙලා දැන් වසරක දරුවෙකුත් ඉන්නවා. පිරිමි දරුවෙක්. ඒ තාත අවුරුද්දයි. කල්පනා කළා දැන් අවුරුදු 4ක් වෙන්න මං උපෙවිදි වෙලා. තවුසෙක් තවුස් භාවයේ අතහැරලා. ඒ වුණාට මං තාමත් ගියේ නෑ මගේ මිත්‍රයා දකින්ද දීගලම්බිකා නුවරට. යුතුයකමක් තිබෙනව යන්නේ මා යායුතුයි කියලා දින නියම කරගෙන තමන්ගේ ගැලට උවමනා කරන ශක්තිමත් ගවයන් දෙදෙනෙක් බඳගෙන යමක් කමක් තියෙන කෙනෙක් තරුණ බිරිඳක් කුඩා දරුවා ඒ වගේම අවශ්‍ය දියලි ආහාර පානක් පිළියෙල කරගෙන අර තාපසයන් වහන්සේට පිළිය යුතු පුද පූජා සකස් කරගෙන පිටත් වුණා. දින 7-8ක් හරක්කෙන් ගිහින් ඒ ඒ තැන්වල නැවත නැවත දීඝලම්බිකා නුවරට ගියා. තාපසතුමා දැකලා වැඳලා කියලා මේ අය කල්පනා කළා අපි දෙතුන් දිනක් ඉඳලා මේ දරුවාට අපේ තාපසතුමා ලවා සුදුසු නාමයක් තියාගන්න ඕනේ. මේ පුතාට ආශිර්වාදයක් කරව ගන්නත් ඕනේ. මම එකට තපස් දම් රැක්ක ඒ නිසා මන් දන්නවා මේ මිත්‍ර තාපසතුමාගේ ගුණවත් බව. මම හොඳට දන්නවා. ඒ නිසා එතුමා ලවා මගේ පුතාට යම්කිසි සෙත් සාන්තියක් කරවාගත යුතුයි. එහෙම කල්පනා කරලා පින්වතුනි දැන් කලේ මොකක්ද? ඔහු ඇවිදින් එහි නැවතිලා අර තාපසතුමාට ඔහුගේ බිරිඳ කියනවා අනේ මගේ අතින්ම දාන ටිකක් කියලා මේ තාපසීන් වහන්සේට පූජා කළ යුතුයි තව තවත් මිනිස්සු යන්නේ අය ඉන්නවා එහෙම දකින්න කියන්නේ දෙතුන් දිනක් නැවතිලා ඒ අප උපස්ථාන කරලා යන්න සූදානම් වෙලා ඊළඟට අර කලින් වගේම තාපසතුමාට වැඳලා තාපසතුමා සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා ආශිර්වාද කළා. බිරිඳ වැඳා බිරිඳ තත් හිමයි. කුඩා පිරිමි දරුවා වසරක් වයසකි. වැන්දෙව්වා තාපසයන් වහන්සේ නිහඬයි බලාගත් අත බලාගෙන ඉන්නවනේ ආශිර්වාදයක්. එතෙන්දි මිත්‍රය අහනවා ස්වාමීනි තාපසයන් වහන්සේ ඇයිද මගේ පුතාට කෙත්ත කීමක් නොකරන්නේ? ඇයි දීගායුකෝ හෝතු සුඛී හෝතු කියලා ආශිර්වාදයක් නොකරන්නේ ඇයි? තාපසතුමාගෙන් නෑ පිළිතුරක්. බිරිඳ ඒ පාර අඬන්න පටන් ගත්තා. ඒ වගේම මේ තරුණයා විමතියටපත් වුණා ලොකු කුතුහලයක්. එතෙන්දි කියනවා මිත්‍රය ඔබට නොකියන රහසක් මගේ නෑ. ඔබට නොකියා බෑ. මගේ නුවණින් මට පේනවා මේ දරුවාට තව දින 7කට වඩා නෑ ජීවත් වීමේ ශක්තිය. මහා මාර්ගයක් මේ දරුවාට විපතක්. මේක දැන දැන මම කොහොමද මේ දරුවාට සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා ආශිර්වාද කරන්නේ මම ඒ ආශිර්වාදේ මම කළත් මේ දරුවා අභාවයට යාමට නියමිතයි මෞතිය දෙපළ අඳන්ඩ පටන් ගත්තා දැලපෙන්න පටන් ගත්තා එහෙම දෙයක් අර වගේ බලගත් ඉරිෂවරයෙකුගෙන් කියවුනොත් ඇති වෙන తත්වයේ කුමද කුමක්ද කියන බව නැහැ මේ පින්වතුන්ට පැහැදිලි කළ යුතු වන්නේ. කාටත් තේරෙනවා. තරුණ දෙපළ පළවෙනි දරුවා. වෙන දරුවෙක් නැහැ. අඬනවා වැළපෙනවා එතෙන්දි තාපසතුමාටත් ලොකු චිත්ත වේදනාවක් ඇති වුණා. අනේ මේක නොකිය හිටියනම් හොඳයි කියලත් බෑ නමුත් නොකිය ඉන්නත් බෑ. මේ තරම් මං සිත්වෙන් ඇසුරු කළ මගේ තාපසතුමාවත් මේ දරුවාට මෙබඳු විපතක් වෙන බව කිව්වේ නෑ නේද කියලා බලවත් කලකිරීමක් වේතය මා කෙරෙහි ඇති කරගන්න. ඒ නිසයි මං කිව්වේ. එහෙමනම් වෙනත් උපායක් යෙදිය යුතුයි කියලා තාපසතුමා මොකද කළේ? අර මිත්‍රයාට කියනවා මිත්‍රේ මං උපායක් මට තියෙනවා. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ දිනවල දුර පළාත්වල ගිහින් වැඩම කරලා ආපහු සරත් නුවර ජේතවනයේට ඇවිදින් ඉන්නවා. තව තියෙන්නේ ගව්වයි. ගව්වක් කිව්වේ සතපොන් හතරක්. ඒ නිසා උන් වහන්සේට හැර මට නම් තේරෙන්නේ නෑ මේ දරුවාට දෙන්න තිබෙන විපත වළක්වන්න පුළුවන් කිසිම කෙනෙක් තවත් මේ ලෝකේ ඇතයි කියලා. උන්වහන්සේ වෙත යන්න. අර දෙදෙනාට ලොකු සතුටක්. ඒ දෙදෙනා ඒ ගමන්ම සරත් නුවරට එන බලාපොරොත්තුවකින් නොයි gederin පිට උනේ. නමුත් ඊළඟට ඒ දෙදෙනා සරත් නුවරට ආවා. බුදුරජාණන් වහන්සේ වෙතට තමන්ගේ ගැල පන්සලින් පිට නවත්තලා ගවයෙන් මුදා හැරලා ඊළඟට බුදුහාමුදුරුව වෙතට මේ දරුවා අරගෙන ගියා. තථාගතයන් වහන්සේ ධමල් දානේ වළඳලා විවේකව ගහක් යට වැඩ ඉන්න වෙලාව. සරත් නුවර ජේතවන ආරාමයේ. උන්වහන්සේ දෙසට ගිහින් සිරිපතු ළඟ මේ දරුවා හරහට බිම තියලා වටිනා වස්ත්‍රයක් පළස් කෑල්ලක් මත වස්ත්‍රයක් ඒ මත දරුවා නිදි කරවල මේ පුංචි දරුවා වසරක් වයසදී තථාගතයන් වහන්සේගේ සිරිපතුල් ළඟ තියලා ඒ ළඟට කියනවා බුදු පියාණන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේට බාරයි දේරා දෙන්න. මවත් කියනවා පියා කියනවා. ඒ දෙදෙනාගේ කියම නාල බුදුහාමුදුරුවෝ ඇහුව කාරණය. එතෙන්දි කිව්ව තමන්ගේ தත්ත්වය. මම මෙහෙම තාපස කෙනෙක් පසුව ගිහියෙක් වුණා ඊළඟට මං ගොවිතැන් කරලා හරක බාන වඩා වර්ධනය කරන මේ තත්ත්වයටපත් වුණා තාපසතුමා දකින්න මේ බිරිඳත් එක්ක ආවා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත ඔබේ මිත්‍ර දීඝලම්බිකා නුවර ඒ තාපසතුමා වැඩගත් ඉරිෂ කෙනෙක් බව පේනවා මේ කියමින් එතුමා කියලා තියෙන දේ ඇත්තයි මගේ දිව්‍ය ඥාණයටත් ඒක මට තේරෙනවා. මේ දරුවාගේ පෙර ආත්මයක වෛර බැඳගත් පුද්ගලයෙක් අද යකෙක් වෙලා උපත ලැබලා ඉන්නවා. ඒ අමනුෂ්‍යයා මේ දරුවා පිළිගන්න සූදානම්. ඒකයි ওই තාපසතුමා කියලා තියෙන්නේ. මේ වචනය කියනකොට කෑ ගහලා අඬන්න පටන් ගත්තා. අර තරුණ බිනිඳ පපුවට අත් දෙක ගහගනිමින් වැළපෙනවා මේ බුදුරජාණන් වහන්සේ දරුවා ඔබ වහන්සේට බාරයි බේරා දෙන්නේ. එතෙන්දි බුදුහාමුදුරුව වදාරනවා අර ඈත පේන සල්ගස් දෙක අතර සක්මන් කරන්නේ මාගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන් වහන්සේ වෙතට මේ දරුවාත් එක්ක යන්නේ. උන් වහන්සේට බඳලා මගේ වචනේ අනුව මතක් කළ බව දක්වලා අද ඉඳලා පුළුවන් නම් භික්ෂූන් වහන්සේලා අට නමක් නැත්නම් 16 නමක් ලබාගෙන මණ්ඩපයක් සකස් කරලා පිරිත් රැඳවල් දෙකේ කියවන්න මේ දරුවා ළඟ තියාගෙන දරුවාට සෙක්විස රහතන් වහන්සේලාගේ බලයත් පිරිත් දේශනා කරන සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේගේ බලයත් මේ පිරිතේ බලයත් නිසා ওই දරුවා ওই මාර්ගයෙන් වළක්වා ගන්න පුළුවන්. හත්වෙනි දවසේ පිරිතට මාත් වඩින බව බුදුහාමුදුරුවෝ මතක් කළා. මේ කාරණය මාගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට කියයි. අර දෙදෙනා දරුවත් වඩාගෙන එතනට ගියා. සක්මන් කරමින් සිටිය සාරිපුත්‍රයාණන් වහන්සේ ගහ යට අර සල් ගහ යට ගල් ආසනය මත වාඩි වුණා මේ දෙනා මේ දෙදෙනා එනකොට. කාරණේ පැහැදිලි කළා එතකොට දායක කෙනෙකුත් බ්‍රාහ්මණ කෙනෙක් ආවා. ඒ ආවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දකින්න. ඒ බමුණුතුමාත් මේ කාරණේ අහගෙන හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කළා බුදුහාමුදුරන්ගේ වචනේ අනුව මම මේ කිෂ්ඨ කරන එතකොට අර දායකතුමා බමුණුතුමා කිව්ව බුදු පියාණන් සාරිපුත්‍රයාණන් වහන්සේ මම මේකට ඉදිරිපත් වෙන්න. මේ දෙදෙනා දැන් දීඝලම්බිකා නුවරින් එහාට ඇවිදින් තියෙනවා. නැවත ගමට යවන්න හොඳ නැහැ. ඔය කියන විදිහට මගදී විපතක් වෙන්න පුළුවන්. මේ හරකෙක්වත් කුලප්පු වෙලා යක්ෂාවේශින් කරත්ති පෙරෙන්නා විපතක් වෙන්න පුළුවන් සමහර විට පුතාට විතරක් නෙවෙයි තුන් දෙනාටම. මම තෙහිට වෙන්නා. මගේ බිරිඳ ගුණවත් කාන්තාවක් ඔබ වහන්සේ දන්නවා දීමට බොහොම කැමතියි. මගේ දියණිවරු දෙපළත් එහෙමයි පුතණවරු දෙපළත් එහෙමයි. පවුලට බැඳලා ඉන්න බෑණනවරු දෙපළත් එහෙමයි ලේලිවරු දෙපළත් එහෙමයි. ඒ නිසා මට කිසි සැකයක් නැහැ. ආයෙ ගෙදර ගිහින් අහලා එන්න ඕන කරන්නේ නැහැ. මට දැම්මම මේක පොරොන්දු වෙන්න පුළුවන් අද හැන්දෑවට ඔබ වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග සූදානම් වෙන්න මං එනවා බඩමවාගෙන යන්න. 16 නමක් මේ දින හත තුල රෑ දවල් දෙකේ මාර්ගයෙන් මාරුවට පිරිදේශනා කිරීම, අප උපස්ථාන කිරීම, ආසන පහසුකම් ඔය ඔක්කොම මම කරනවා. දැන් මම මේ දෙදෙනාත් එක්ක මං යනවා අපේ ගෙදරට. ගිහින් කාරණේ කියලා ඒ අයට මෙතන සුදුසු පරිදි ගේ පිළිවෙල කරන්න යොදලා මම නැවත එනවා ඔබ වහන්සේ වඩමවා ගන්න යන්න හැන්දෑවට කියලා අර බ්‍රාහ්මණතුමා බලන් පින්වත්නි තමන්ගේ දූ දරුවන්ගේ යහපත් ගතිතවතුන් එතනදීත් මතක් කරලා විරද ගැනත් ಗುಣ කියලා කිසි බයක් නැතුව බාරගත්තා ආයේ gederin අහන්න ඕනේ ඔහුට සහතිකයි gedera ගියා යමක් කමක් කියන පවුල අන්නේ කාරණේ කියපු හැටියේම තමන්ගේ gedara වැඩක් වශයෙන් අර කියන පිරිස ඉදිරිපත් වුණා. නැහැ ඒ විතරක් නෙමෙයි අහන පහල ගෙවල් දොරවල් වල අය මේ කාරණේ අනුව එකතු වුණා දින හතක් රැඳවල් දෙකේ පිරිත් දේශනා කළා. දහසේ නමක් මණ්ඩපයේ ළඟ මේ දරුවා අවරුද්ධ කියන අමනුෂ්‍යයාට බෑ දැන් මේ පැත්තකටවත් ඉන්න. හේතුව අර පිරිතේ බලයත් මහරහතන් වහන්සේලාගේ ගුණයත්. පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගේ ශීල බලය හත්වෙනි දවසේ පින්වත්නි රාත්‍රී වන විට සතාගත බුදුරජාණන් වහන්සේ වැඩියා. දෙවි දේවතාවන්ගේ පැමිණීමත් මහේසාක්‍ය මහානුභාව සම්පන්න බ්‍රහ්ම රාජවරුන්ගේ සම්ප්‍රාප්තියත් නිසා අවරුද්ධ යක්ෂයාගේ පලාසකවත් ඉන්න බැරි වුණා. ඔහු පැන ගියා දරුවා ජීවත් වුණා දීඝායු කුමරාගේ කතාව නමින් අපේ බණ පොතේ දැක්වෙන්නේ ඒකයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ඔය ගාථාව දේශනා කළේ පින්වතුන් එතෙන්දි තමයි ඔයින් අපට පැහැදිලිව තේනම ගති සම්පatti ගති විපatti උපදි සම්පatti උපදි විපatti කාල සම්පatti කාල විපatti ප්‍රයෝග සම්පත්‍ති ප්‍රයෝග විපත්ති. ප්‍රයෝග විපත්තියත් ඔය වගේ තමයි. වෙන දෙයක් වෙච්චාවේ අනේ ඕවයින් අපි බේරෙන්නේ කොහොමද කියලා හිතියොත් අර තියෙන කර්ම තව තවත් ගොඩ ගැහිලා Tamanට නැගිටින්න බැරි තත්ත්වයක් තියෙනවා. Tamanගේ උපාය ශක්තිය ඔය පිරිත් දේශනා යන්තර මන්තර බෝධි පූජා ස්ථාන මාර්ගයෙන් ගමෙන් පිටවීම රටෙන් පිටවීම ඔය වගේ දේවල් වලින් පින්වතුනි තමන්ගේ අපල උපද්‍රව වළක්වා ගන්න පුළුවන් වැරදි වැඩ වලින් වැළකීලා ජීවත් වෙන විට. ඔය කාරණේ කල්පනා කරගන්න අද මාතෘකාව තිබුණේ එයයි. කුසල කර්මයන් අකුසල කර්මයන් විපාක දෙන නොදෙන ආකාරය ගැන. ඒ පිළිබඳව මම ওই විභංග ප්‍රකරණයේහි එන කාරණා ටිකක් තමයි සැකෙමින් මේ පින්වතුන්ට පැහැදිලි කළේ. ඒ අනුව මේ දෙසංක කාලය තුල ඒ කාලයට පමණක් සීමා කළ යුතු නෑ අපි හැමදාම මේ ධර්මයේ අනුව අපේ ගතිපවතුන් සකස් කරගෙන විසම ගතිපවතුන් වලින් වැළකීලා ඒ කුසලයන්ගේ බලයෙන් අපේ මෙලව යහපතක් පරලොව යහපතක් කෙලවර නිවන පිණිසත් සූදානම් දෙමුයි කියන අදිෂ්ඨානයක් සබා ගන්නවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් දකින්වයි කියලා කියන්නේ. ඒ தත්ත්වය ඇති කර ගැනීමට මේ දේශනාවෙන් ලද කුසල බලයක් හේතු වේවා වාසනා වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරන්නේ. ඉත්තවතා සම්හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා විසක් ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන් වහන්සේ ගම් දුරින් දුරට සමන් පුරා මිහිර දුන්න අපි යකින් අපේ හඳින් කතා කරමු සම්දෙන තාන තනාතන සම්දෙන සම්දෙන තාන තනා එලපස පසුරව දුරව සිවුත සමමල සුසුපරනා 92.2 දිවයින පුරා City FM